divina. ණයම the සිතේ සිතේ මනා වූ අවතිමත් බව ඇති කරගනිමු අවදිමත් බවකින් තොර භාවනාවක් නැහැ අවදිමත් සිත අයාලේ හිත හිත ඉන්නේ සිතවිලිත් සමග සිහින දැකීමකුත් නැහැ සිතවිලි එන බව දකිනවා මනම සිතවිල්ලකටවත් බාධා කළ නොහැකි අවධානය පවත්වාගෙන යනවා ඉල්ලා ගන්නා හුස්ම ගැනත් නැවත බාර දෙන හුස්ම ගැනත් ආශ්වාසය ගැනත් ප්‍රශ්වාසය ගැනත් සිතේ අවදිමත් බව අඩුවන විටයි සිතවිලි බලවත් වෙන්නේ දුවන්නේ අවධානය ගිලිහෙන්නේ කල යුත්තේ සිතවිලි නැති කිරීම නොවේ අවදිමත් බව වැඩි දියුණු කර ගැනීම වඩ වඩාත් අවදිමත් වෙන්න සාවධාන වෙන්න අවධානයෙන් යුතුව පැවැත්ම ජීවිතය වෙනුවෙන් භාවනා වෙනුවෙන් ආස්වාසයක් ඉල්ලන්න ඉල්ලූ විට ලැබූ ආස්වාසය ආපහු අවධානයෙන් යුතුවම දෙන්න ප්‍රශ්වාසයක් සේ ඉල්ලීම ආ ලැබීම දීම ගැනීම ආදීම ගැන අවදිමත් වෙන්න සාවධාන වෙන්න

සිත දිවීම ගැන කනගාටු වෙනවා වෙනුවට දිවූ බව දැනගන්නට තරම් අවදිමත් බවක් පහළ වීම ගැන සතුටු වෙන්නේ සතුටින් භාවනාවේ දෙන්න අවදිමත් බව හා අවධානය සිතක් සතුටට පත් කරනවා නිරාමිස සතුටක් අනාදිමත් කාලයක් දුක් විඳින හිතකට ඒ සතුට හරි වටිනවා ලොකු සම්පතක් මොන ඉරියව්වේ හිටියත් සාවධාන වන අවදිමත් වන සෑම මොහොතකම ඒ निराமிස සතුට ස්පර්ශ කරන්න පුළුවනි. එය උදෑසන වාඩි කරන භාවනාවට පමණ සීමා වෙන්නේ නැහැ. සීමා කරගන්නත් එපා.